සුදා සුදා රැවුනා රසය මිහිර දැනුම කැතිව රිදී තිරේ මියුගේ සරණිය බක්මී විල්ලුව බක්මී විල්ලුව සිංහල සිනමාවේ ආදරණීය මතකයන් සමග ශනිදාගේ මුල ගැසෙන විනාඩි කිහිපය ඔබ ආදරයෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා ඔබ කොයිතරම් මේ ගීතවලට ප්‍රිය කරනවද? මේ ගීත අහන්න ඔබ කොයිතරම් කැමැත්තකින් ඉන්නවද කියන කාරණේ අපිට සතිපතා ලැබෙන පැතල්පත් ලිපි සහ දුරකථන අනුකම් වලින් පැහැදිලියි. ඉතින් මේ රසය ඔබට උපරිමයෙන් පිරිනමන්න තමයි අපි හැම වෙලාවකම උත්සාහ කරන්නේ. ඔබ දන්නවා අපේ වැඩසටහනේ විශේෂත්වය එදා සිංහල සිනමාවේ ඔබ රස විඳින මතකය ඒ මිහිර මුල්ම ගීතය සුරෙහි ඔබට සමීප වෙන බව. අදට බොහොම ආදරෙන් අපි බක්මීල්ලුව රස විඳින්නට ඔබට ආරාධනා කරනවා වගේම ඔබ මේ සත් කිහිපය තුන අපිට මතක් කරපු ගීත කිහිපයක් තිබුණා. ඒවත් අපි අපේ වැඩසටහනේ ඇතුළත් කරගෙන යන දවසේ අපේ ගීත පෙළ ගැස්ම ඔබට රස විඳින්න ලබා දෙනවා. ආරාධනා කරනවා මේ ආදරණීය මතකයේ සමගින් ඔබට මේ දිනවල කීපයක් ये हाँ 1994 වසරේ සැප්තැම්බර් මාසයේ 17 වෙනිදා පෙරගත වුණු අහංකාරය ස්ත්‍රී චිත්‍රපටයෙන් තෝරා ගත්තේ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ එස්.එම්. නායගම් අධ්‍යක්ෂකවරයා ඒ.බී. රාජ් සංගීතවත් කළා ආර් මුත්තුසාමි ගීපද රචකයා චිත්‍රපටයේ සීලුම ගීතවල හියුගෝ ෆර්නෑන්ඩෝ ගීතය ගායනා කළේ කේ රානි රෝහිණී ජයකොඩි හියුගෝ ෆර්නෑන්ඩෝ වින්සන් වාස් ක්ලරිස් සිල්වා රත්නා කුමාරි සමග රවින්ද්‍ර රූපසේන මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා මේ ගීතය හින්දුස්ථානි ගීතයක ගීතණුවක් අනුව තමයි මේ කීරානි ගායනා කළේ අපේ තවත් මේ සුපෙම් හඬ ගායනා කරපු රසවත් ගීතයකට යන්න කැමති මේ ගීතය යුග ගීතයක් ධර්මදාස වල්පොල සමගින් කලාශූරී ලතා වල්පොලයන් ගායනා කරපු 1966 වසරේ පෙබරවාරි මාසයේ 25 වෙනිදා චිත්‍රපටයේ තිරගත වෙන්නේ චිත්‍රපටය තමයි කොළඹ හාදයෝ. මේ කොළඹ හාදයෝ චිත්‍රපටයෙන් සිංහල සිනමාවට එකතු වෙනවා ප්‍රධානම වුණු ශිල්පීන් හතර පහ දෙනෙක්. හතර පහ දෙනෙක් කිව්වොත් මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගනයේ යෙදෙන ලයනල් දර්ණීගලත් ශිරාණි ගුණතිලකත් ගේ මුල්ම චිත්‍රපටය වෙනවා මේ කොළඹ හාදයෝ ඒ වගේම ශාන්ති අබේසේකර සහ දානන්ද ජයවර්ධනත් පත්මා සිල්වර්ධනත් මේ පස් දෙනාම සිනමාවට ආධුනික වෙන ආධුනික ශිල්පීන් චිත්‍රපටය නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කරන්නේ ඇම්රෝස් චිත්‍රපට වෙනුවෙන් රෝලන් අමරසිංහ සංගීතවත් කළ ආර් චන්ද්‍රසේන ගීපද රචකයා කරුණරත්න බේසේකර මේ චිත්‍රපටයෙන් නිදා 1966 වසරේ සරසවි සම්මාන උළෙලේ හොඳම සංගීතකරුවාට හිමි සම්මානය ලැබීනට තිබුණා මේ ආරේ චන්ද්‍රසේනයන්ට. නමුත් ඒ සම්මාන උළෙලට පෙරදා ඔහු විසින් ඒ සම්මානය Tamanට පිදෙන බව Tamanගේ මිතුරෙකුගේ අතින් පවසලා තිබෙනවා. ඉතින් ඒ අර ජූරියේ රහසක් හෙළි කරා වගේ ඒ නිසාම මේ සම්මානය ආරේ චන්ද්‍රසේනයන්ට ලැබුණේ නැහැ. මොකද ඒ විශ්වාසය කඩ කිරීමක් නිසා කොහොම වුණත් මේ චිත්‍රපටයේ කලාශූරණී ලතා වල්පොල මහත්මිය විසින් ගායනා කරනවා අපේ ගම නගාලා යනුවෙන් ගීතයක්. අන්න ඒ ගීතයට තමයි මේ හොඳම සංගීත ශිල්පියාට සංගීත කරුවාට ලැබෙන සරසවි සම්මානය ලැබෙන්න නියමිතව තිබුණේ. හෙන දාමලේ දුටු වෙසිනෙන්ද හැබහින්ද නොදනිමි ප්‍රියේ දුදලී නාව සෝභාව කිපෙන නාමලේ දුටු වෙසිනෙන්ද හැබහින්ද නොදනිමි ප්‍රියේ ගමනදී මේ සංසාර තාලය අනුවතිමා ඇතු කවදාදු මිහිර උදාරය කියනු දාරිය එය වැයු දසංගිලි ඔබනේදෝ ගමනදී මේ සංසාරේ සිටියදු මාවාරේ සුහඳ දීලා සුභා විපිනනා මලේ දුතිය කීහෙන් නැබහින් නුදනි මේ පියේ ගමන දීමේ සංසාරේ මෙතරනේ තවත් නිතර නොඇසෙන ගීතයක් අද බක්මිල්ල වැඩසටහනෙන් අපි ඔබට අහන්න ලබා දෙමු. මේ ගීතය අපි උපුටා ගන්නේ බයිසිකල් හොරා චිත්‍රපටයෙන් 1968 වසරේ මැයි මාසයේ 26 වෙනිදා තමයි මේ චිත්‍රපටය තිරගත වුණේ. මේ ගීතේ ගායනා කරන්නේ කලාශූරණී ලතා වල්පොල සහ පිරිස ගීපද රචකයා තලංගම ප්‍රේමදාස. බයිසිකල් හොරා චිත්‍රපටය නිෂ්පාදනය කරනවා ප්‍රේමලා ලෙදිරිසිංහ අධ්‍යක්ෂකවරයා කේ.ඩබ්ලිව් පෙරේරා සංගීතවත් කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ජීවරාණි කුරුකුල සූර්ය ඔස්වල් ජයසිංහ සන්දයා කුමාරි වලී නානායකකාර ඩී.ආර්. නානායකකාර ආදී මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා මේ ගීතය ගායනා කරන චිත්‍රපටයේ සන්දයා කුමාරි ප්‍රමුඛ Shilpin Razak. මිතුරනි බක්මීලුව රසවිඳින ආදරණීය ඔබට ඔබ වඩා ප්‍රිය කරන ගීත තිබෙනවා නම් අපේ වැඩසටහනින් අහන්න ඒ ගීත මොනවද කියලා පැහැදිලිව ලියලා අපිට තැපැල්පතකින් හෝ ලිපියකින් යොමු කරන්න පුළුවන්. ඒ වගේම අපේ දෙවැනි සතියේ ආදරණීය රසිකයා රසිකාවිය විදිහට ඔබ සහභාගී වෙන්න කැමති නම් ඔබ කරන්න ඕනේ ඔබ කැමති ගීත නමයක් ලියලා විශේෂයෙන් ඔබේ දුරකථන අංකයක සහිතව අපේ ලිපිණියට යොමු කරන්න. එවිට අපේ මැදිරියේදී ඔබේ ආදරණීය රොස්සය මිහිර සමග දෙවනි සතියේ මේ වැඩසටහන ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. මේ සියලු දෑයක් අපිට ලියන්නට ඕන ලිපිනේ තමයි නිෂ්පාදක බක්මී විල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. අද මේ මියුරු ගීත අපේ රස විඳින වෙලාවේ මීළඟ ගීතයට යන්න කැමතියි අපි. මීළඟ ගීතය 1953 වසරේ ජූනි මාසයේ 26 වෙනිදා තිරගත වුණු සුජාතා චිත්‍රපටයේ ඊටාම රසවත් වුණු ගීතයක්. ඔබට අහන්න ලබා දෙන්න. චිත්‍රපටය නිෂ්පාදනය කරනවා සීමා සහිත සිනමා සමාගම වෙනුවෙන් කේ ගුණරත්නම්, ඩී.වී. ගාරි සමග ටී.ආර්. සුන්දරම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා එස් දක්ෂිණමූර්ති සංගීතවත් කළ මේ ගීතයේ ගීපද රචකයා සිරිසේන විමලවීර ගීතය ගායනා කරනවා ජමුනා රාණි චිත්‍රපටයේ ෆ්ලොරිඩා ජාලත් ප්‍රේම් ජයන්ත් ශාන්තිලේකා සමග ඩොමී ජයවර්ධන ප්‍රධාන චරිත නිරූපණය කළා. මේ ගීතය ගායනා කරන අවස්ථාවේ ඩොමී ජයවර්ධන සමග ශාන්තිලේකා ඉරේ. අර හඬ මං හිතන්නේ මේ මුල්ම ගීතයේ සුරහි ඔබ බොහොම ආදරණීය වරස්ස වෙදින්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ තමයි බක්මීල්ලෝ වැඩසටහනේ විශේෂත්වය. සතරක හැටි චිත්‍රපටයේ ගීතයකට අපි යන්නේ 1964 වසරේ ඔක්තෝබර් මාසයේ 22 වෙනිදායි චිත්‍රපටය මුලින්ම තිරගත වන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය කරනවා පැට්‍රික් රොඩ්රිගෝ අධ්‍යක්ෂකවරයා එල්.එස්. රාම්චන්ද්‍ර. සංගීතවත් කළා ආර් මුත්තුසාමි ගීපද රචකයා කරුණාරත්න අබේසේකර මේ කලාශූරී අල්හාජ් මොහිදින් බෙග් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ අරුණ ශාන්ති සමග ජීවරණි කුරුකුල සූර්ය මේ චිත්‍රපටයේ අරුණ ශාන්තිගේ අවසාන චිත්‍රපටය වනවා ප්‍රේමවන්තයා විදියට රඟපෑ චිත්‍රපටය අතුරින් සන්ධ්‍යා කුමාරි ජීවරාණි කුරුකුලිය සූර්ය සමග මේ චිත්‍රපටියේ හරි හරියට රංගපෑවා කිව්වොත් ඒක නිවැරදියි. එහෙමනම් මේ ගීතය ගායනා වෙන්නේ පසුබිමින් රූපරාමයේ පෙනී සිටිනවා වින්සන් වාස්. ඔබ පයිද යන්නේ මුලාවල මිනිසා කෙසේ සිහියන්ද යන්ත යන්නේ මොනවාද ඔබ කරන්නේ ඉක්මන් කොටයි කියන්නේ නැතුවාද ඒක දන්නේ සිහියන්ද යන්ත යන්නේ දන්නේ ශ්‍රී කන්ද යන්ත යන්නේ වෙලාවකම එක්තරා විදිහක මේ රසයක් මිහිරක් ලබනවා වගේම අනිත් අතින් අපි උත්සාහ කරනවා මේ චිත්‍රපට පිළිබඳව යම් අවබෝධයක් ඔබට ලබා දෙන්න. මේ සිංහල සිනමාවේ වටිනාම නිර්මාණ විදිහට අපි මේවා අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කරන විට අපිට මේ තොරතුරු ඊටාම වැදගත් වෙනවා. ඒ නිසා තමයි මේ නිවැරදි තොරතුරු කවුද මේ ගීත ගයන්නේ, රචනා කළේ, සංගීතය නිර්මාණය කළේ, රංගන දායකත්වය ලබා දුන්නේ. නිෂ්පාදන අධ්‍යක්ෂණ කාර්යය යෙදුනේ. ඒ චිත්‍රපටයේ විශේෂත්වයක් තිබුණා නම් මෙය අපි මතක් කර දෙන්නේ ඒවත් අපේ වටිනා නිර්මාණ විදිහට අනාගතයේ ආරක්ෂා විය යුතු නිසා. අපි බක්මෙල්ලුවේ මීළඟ ගීතය සුපෙම් හඬ ගායනා කරන ගීතයක් අපි තෝරාගෙන තියෙන්නේ. 1967 වසරට යනවා අගෝස්තු මාසයේ 31 වෙනිදා තිරගත වෙන මේ චිත්‍රපටය ඉපදුනේ ඇයි? ජස්මින් චිත්‍රපට වෙනුවෙන් එම්.එච්. ෆෞසි චිත්‍රපටය නිෂ්පාදනය කරනවා අධ්‍යක්ෂණය කළේ එස්. රාමචන්ද්‍ර සංගීතවත් කළ ආර් මුත්තුසාමි ගීපද රචකයා කරුණාරත්න අබේසේකර ශූරීන් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ සිනමා ශක්තිපති ගාම්නි ෆොන්සේකා සමග ජීවරාණි කුරුකුල සූර්ය රෝහිණී ජයකොඩි සන්ධ්‍යා කුමාරි මේ චිත්‍රපටයේ සෙසු චරිත නිරූපණය කළා. චිත්‍රපටයේ මේ ගීතය ගායනා කරනවා ගාමිණී ෆොන්සේකා. ගාමිණී ෆොන්සේකා වෙනුවෙන් ගීතය ගායනා කළේ ධර්මදාස වල්පොල බිමල් රොයි විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ලද සුජාතා චිත්‍රපටයේ කතාව තේමා කොට ගනිමින් තමයි මේ ඉපදුනේ ඒ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. නියම්බ වනයේ අනන්ත සුවයකි ගෙන දෙන්නේ පසන්ත සමයේ ನೀಯಂಬವನಯೇ ಅನಂತ ಸುಭಯಕಿ ಗಿನದಿಂದಿ ಇಮನ್ ಹರಿನ್ನತ ಸಮನ್ವದಾಕತ ನಿರಂತರೇತೆ ಯಾದಿನ್ನಿ ವಸಂತ ಸಮಯೇ සිහිලන දියවල් පලිඟු තලාවනි සිහිලන දියවල් යන එන දන මන තන සන්නේ යන එන දන මන තන සන්නේ ගතට ඇති ගතට සුදු දෙන ගත ගැහැලිය සමවන්නේ ඒ බසන්ත සමයේ පියඹ වනයේ අනන්ත සුවයති ගෙද දෙන්නේ විමන් හරින්නට සමන් බදාකට නිරන්තරේ बसंत समये හම්බන්නේ හමුවන තුරුවය ජීවන ගීතය පනිවගයමි මම තෝතෙන්නේ වසන්ත සමයේ නියඹ වනයේ අනන්ත සුවයකි ගෙන දෙන්නේ එමන් හරින්නට සමන්න දාසයද වන්තරී තියාදී වසන්ත සමයේ අපි ඔබට මතක් කරන්න ඕන අපේ වැඩසටහන පිළිබඳව ඔබේ තිබෙන අදහස් යෝජනාව චෝදනාවක් වුණත් අපට ලියලෙවන්න අපි එය ගෞරවයෙන් බාර ගන්න කැමතියි. මොකද ඔබ යෝජනා කරන ඔබ ඉදිරිපත් කරන අදහස් තුළ තමයි මේ වැඩසටහන නිරන්තරයෙන් පෝෂණය වෙන්නේ. සාය බොහොම ආදරෙන් අපි බලාපොරොත්තු වෙන. ඒ අතරේ ඔබ කැමති ගීත තිබෙනවා නම් අහන්න අපේ වැඩසටහනෙන් ඒවත් අපට දිනවන්න පුළුවන්. දෙවනි සතිය බාදරණීය රසිකයෙකු රසිකාවියෙකු විදිහට අපේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කැමති නම් එයත් අපට මෙන්න මේ ලිපිනයට ලියන්න නිෂ්පාදක බක්මී විල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල අපි යමු දීවරේ චිත්‍රපටයේ ගීතයක් අහන්න ලලිත් මහත්තයා 1964 වසරේ අප්‍රේල් මාසේ 10 වෙනිදා තමයි මේ චිත්‍රපටය තිරගත වන්නේ. කේ ගුණරත්නම් නිෂ්පාදනය කරනවා සීමා සහිත සිනමා සමාගම වෙනුවෙන් අධ්‍යක්ෂකවරයා මස්තාන් සංගීතවත් කළේ එම්.කේ රොක්සාමි ගීපද රචකයා කරුණරත්න අබේසේකර ශූරීන් මේ ගීතය ගායනා කරනවා මල්ලිකා කහවිට ක්‍රිස්ටිලිනා පෙරේරා ප්‍රධාන පිරිස ගාම්නි ෆොන්සේකා සන්ධ්‍යා Kumari, රූබි දමෙල්, යුගෝ ෆර්නෑන්ඩෝ, ඇන්තනි සීපෙරා, ක්‍රිස්ටිනා පෙරේරා ආදී මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. මේ රූප රාමුවේ පෙනී සිටිනවා ක්‍රිස්ටිලිනාඩ් පෙරේරා, ගාමිණී ෆොන්සේකා සමග විජිත මල්ලිකා සහ ආධුනික ශිල්පීන් රසක්. අපි රසවිඳින්න ලබා දෙන්නේ ඇන්ජලින් ගුණතිලක සමගින් එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කරපු ගීතයක් 1975 වසරේ නොවැම්බර් මාසයේ 28 වෙනිදා තිරගත වුණු මේ චිත්‍රපටය තමයි සංගීතා. නිෂ්පාදනය කරනවා අධ්‍යක්ෂණය කරනවා සංගීතා තිමති චිත්‍රපට වෙනුවෙන් තිමති වීරරත්න සංගීතවත් කළේ සරත් දසනායකයන් ගීපද රචකයා කරුණාරත්න අබේසේකර ශූරීන් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ මාල්නී වංශිකා සමග විජය කුමාරනතුංග මේ ගීතය ගානා කරමින් එදා චිත්‍රපටයේ රඟපෑවෙත් මාල්නී වංශිකා සමග විජය කුමාරනතුංග දිගටම ආදරණීය මතකයන් සමග අපි විනාඩි කිහිපයක් ගත කරමින් අද බක්මිවිල්ලේ මේ රසය මිහිර විඳින වෙලාවේ අපි යනවා අද දවසේ අවසන් ගීතයට. අවසන් ගීතය 1965 වසරේ සැප්තැම්බර් මාසයේ 10 වෙනිදා තිරගත වුණු හිතට හිත චිත්‍රපටයෙන් පුටා ගන්න. සිංහගිරි චිත්‍රපට වෙනුවෙන් සුගතදාස මාරසිංහ නිෂ්පාදනයක් අධ්‍යක්ෂකවරයා කිංස්ලි රාජපක්ෂ ಸಂಗೀತವತ್ ಕಲಾ ಸಿಸಿರ ಸೇನಾರತ್ನ ಗೀಪದ ರಚಕ ಹರ್ಬರ್ಟ್ ಎಂ ಸೆನ್ವಿರತ್ನ ಗೀತೆ ಗಾನ කරනවා මල්ලිකා කහවිට සමග ජේ මිල්ටන් පෙරේරා හර්බර්ට් එම් සෙනවිරත්න සමග විජිත මල්ලිකා ප්‍රධාන චරිත නිරූපණය කළා ජෝ අබේවික්‍රම සහ ඩොමි ජයවර්ධන සමග මේ චිත්‍රපටියේ මේ චිත්‍රපටියේ මේ ගීතය අඩංගු රූපරාමුවේ ජෝ අබේවික්‍රම සමග ආදුනික රංග ශිල්පිනියක් රඟපෑවා ගීතයක් ගායනා කරමින් මෙතනනේ මේ ගීතයත් සමගින් අද අපි බක්මිල්ල වැඩසටහනින් සමුගෙන යන ඔබට පිළිවන් අපේ වැඩසටහනට ලියන්න අපේ ලිපිනේ තමයි නිෂ්පාදක බක්මිවිල්ලුව රන්කිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක බක්මිවිල්ලුව රන්කිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහ නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් අදත් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටු ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි ప్రియత మహిమ తెచ్చి గోమరైశిలా ఒక సూర్య తెలి పూరెన్నెందిలా ನಿನ್ನ ಪಹನೋಪವ ದೇವಿ रूप रूपबीहुने ने समान दलिनि अति कला गुणे ललित कला पटम तमा रूप श्रीगिरिये ईश्वरुन ने समान दलिनि अति कला